අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ මෑණිවරුනි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අදත් පුරුදු පරිදි ප්‍රශ්න විචාරත්මක වැඩපිළිවෙලක් ආරම්භ කරන්න බලාපොරොත්තු වෙන්නේ අපි ලිඛිත ප්‍රශ්න වලින් ආරම්භ කරමු අපි ඉල්ලා සිටිමු ලිඛිත ප්‍රශ්න සභාගත කිරීමේ සතිವಾರය ආරම්භ කරන විදියට කුමුදුණියගේ තේරුවන් සරණයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ ප්‍රශ්න 20ක් තියෙන භාවනාව සම්බන්ධයෙන් පරයන්ක භාවනාව තෙරුවන් සරණයි අති ගෞරවනීය ස්වාමින් වහන්ස අද උදෑසන පරයන්කේදී මම දැන් මෙතන ඉඳගෙන සිටිමි යන්න සතිය පැවැත්වුවෙමි ආශ්වාස ප්‍රශ්වාසයේ හුස්ම රැල්ල නිරීක්ෂණය කළෙමි එසේ විනාඩි 10ක් පමණ නිරීක්ෂණය කළ පසු ඒ ක්‍රමයෙන් සිහින් වී ගොස් උස්ථානයකින් දීබඳු වේගයෙන් පහළට වැටෙන්නාක්සේ මුළු පරයන්කය තුලදී පරයන්ක කාලයේ තුලදී නිරීක්ෂණය කළ අතර දෙවරක් තුන්වරක් පමණ හුස්ම ඉහළ පහළ යන වාසේ සතියට වැටහුණි. නැවතත් පෙරසීම උස් තැනකින් දීබිඳු වැටෙනාසේ නිරීක්ෂණය කළෙමි. එවේලේ මාගේ ඉරියව්ව ඊ타ත්ම සුවදායක ඊතා සැහැල්ලු තිබූ අතර එසේ පැය එකහමාරකටත් වඩා වැඩි කාලයක් රැඳී සිටින්නට පුළුවන් වී තිබුණි. ගරු ස්වාමින්වහන්සේ මේ தත්ත්වය බොහෝ විට මා පරයන්කේ සතියෙන්ම අත්දකි. තෙරුවන් සරණයි. ඔය වගේ අරමුණ අර මුදුන්පත් වෙච්ච එහෙම නැත්නම් තව තව පුංචි කොටසක්. ඔබ වහන්සේ මා ගැන අනුකම්පා කර මේ தත්ත්වය මාගේ භාවනා මගේ දියුණුවක්ද එසේ නැතහොත් කාරුණික උපදෙස් ඉතා ගෞරවයෙන් පතමි. ඔය දෙවෙනි කොටසෙන් නම් සැකේකම ලකුණු පහල කරලා තිනවා පළවෙනි කොටසෙන් එහෙම එකක්වත් නැහැ. පළවෙනි කොටස හොඳයි. ඔය දෙවෙනි කොටසෙන් තමයි මේක ඉදිරියද්ද පස්සද්ද සමථයේද විපස්සනාවද යනවද නැද්ද කියලා ප්‍රශ්නේ ඉන්නේ අසහනේ අඩු වෙලා තියෙනවද කියලා බලන්න ඒක විතරමයි අපිට තියෙන එකම කාරණාව. භවනා කරනකොට තමන් අසහන සීලී තත්වයකින් සහන සීලී තත්වයකටපත් වෙනවා නම් අවුලක ජාලාවක පන්තුරක පැටලිලා ඉන්න කෙනෙක් නිකන් වෙල්ලි දිගට ගියා වගේ වැටෙනවනේ උච්චරයි තින් දැනගන්න තියෙන්නේ. ඉතින් ඒක නිතරම බලන්න තමන් මේ ඉර වෙලා තිබුණ දැනකින් නිදහස් වීමක්ද උනේ. එහෙම නැත්නම් අවුලකට ජාලාවකට මැදිහත් වුණාද කියන එක විතරයි තියෙන්නේ. ඉතින් ඒක කායින්වත් ඇහුවට අහන එක නම් සාධාරණයි. උත්තරයක් හම්බ වෙන්නේ නැහැ. උත්තරේ Taman දැනගන්න ඕනේ පටලවිල තිබුණ තැනකින් නිදහස් වුණාද? ඊට වෙලා තිබුණ තැනකින් සෑහළු වුණාද කියන එක. ඒක තමයි අපිට දැනගන්න තියෙන්නේ. ඉතින් මේක අහගෙන ඉන්නකොට නම් පේන්නේ ඉරියව පවත් ගන්න පුළුවන් වෙලා තියෙන නිසා උනන්දුවෙන් දිගට කරගෙන යන්න කියන එක තමයි පළවෙනි කොටසෙන් අහන්න තියෙන දෙවෙනි කොටස නොලිය තිබ්බනම් වඩා හොඳයි කියලා මට කියතයි. ගෞරවනීය ස්වාමින් වහන්ස සක්මන් භාවනාව සක්මන් භාවනාව නොනවත්වා විනාඩි 45ක් පමණ කරගෙන යන විට පළමුව ඔසවමින් තබමින් ගිය පා එසවෙන්නේ නැතිව ලනුපැදුරු මත ඇදී ඇදී යන්නක් මෙන් දැනින. ඉන්පසු මාව ඉදිරියට නැවී යන්නාසේ දැනින. ඒ නිසා සක්මන නවත්වා පරියංකයට වාඩි වීමි. පරියංක භාවනාව. සිත එකඟ කරගෙන නාසිකාග්‍රයට සිත පිහිටුවා ගතිමි. ටික වේලාවක් ආශ්වාස ප්‍රශ්වාස දෙස බලා සිටින විට ශාරීරිය පුරාම සිහින් විදුලි ධාරාවක් ගලන්නාක් මෙන් ගලා යන්නක් මෙන් දැනගැනට විය. දැනෙන්නට විය. එය නොනවත්වාම පැවති අතර මුහුණට ඉදිකටු තුඩකින් අනින්නාක් මෙන් දැනෙන්නට විය. ක්‍රමයෙන් හිස් මුදුනේ සිට හිස පිටුපසට සංවේදනා ගලා යන්නක් මෙන් දැනි වෙනදා හිසෙහි පැවිදි පැවති තද වේදනාව වෙනුවට හිසට සිසිලසක් දැනෙන්නට විය. මෙම සිද්ධීන් මා සක්මන් භාවනාව පරියංක භාවනාවේදී ලද අධ්‍යක්ීමිය උපදේශ පතමි. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. උචාර සක්මණේ අර වගේ වෙනස් වීම වෙනකොට ඒකට ඉඩ නොතබා ඉරියව වෙනස් කරලා පරියන්කට යන්න පෙළඹෙන එක එච්චරම ඥානාන්විත නෑ. සක්මන් කරන තමන්ගේ මේ ඇති වෙන වෙනස්කම් ඇති වුණාට පස්සේ ඒකට ප්‍රතික්‍රියා නොකර දිගට පවත්වන එක තමයි සක්මණට ප්‍රගතියට කරන තියෙන අනුග්‍රහය. ඒ වෙලාවට කලබල වෙලා මේ මොකද උනේ කියලා පරියන්කෙට ගියොත් අර පටන් ගත්ත ගමන ඉවර කරන්න ඉස්සෙල්ලා පටන් ගත්ත කතාව ඉවර කරන්න ඉස්සෙල්ලා වෙන අරමුණකට යෑමෙන් අර අත්දැකීම මෝරන්න නැතුව යනවා. පරියන්ක විස්තර නම් එච්චරම විවේචනය කරන්න දෙයක් ඇත්තේ නැහැ. ඒ නිසා සක්මණේ වගේ වෙනස් වීම වෙනවා දැක්කොත් ඒක සක්මණේම ඉවර වෙනකම්ම ඒ ජවනිකා ඉවර වෙනකම්ම සක්මණේ ඉන්න කියන උපදේශය මතක් කරන්න පුළුවන්. අවසරයි ස්වාමීනි. පරයන්ක භාවනාව සහ සමාධිය. උදරයේ පිම්බීම හැකිලිම අරමුණු කොට පරයන්ක භාවනාව දින පහක් තුලදී භාවනාවෙන් සමාධියක් නොලබ පරාජිත මානසිකව සිටි මට 6 වෙනි දින වන අද අලුයම පරයන්කේදී ජයග්‍රහණයක් ලැබී නැයි සිටිමි. විනාඩි 10ක් පමණදී මූලික අරමුණට බාධා බාධා බාධාව වත්මන් හා අතීත සිතිවිලි නැගී આવුත් විනාඩි කිහිපයකින් පසු සිතිවිලි වලින් තොර නිදහස් මනෝ අවකාශයක් දක්නට ලැබුණි. එය ශාරීරියේ වේදනා විරහිත ශාන්ත හා ප්‍රණීත වූ තත්වයකි. මේට සමාධියයි කිව හැකිද? කරුණාකර මේ පහදා දුන මැනවි. ඔබතුමන්ට নমස්කාර වේවා. ඔය ඇතුළේ තියෙන தত্ত্বය ප්‍රශ්නයක් කරගෙන නතර කළ දෙනම් මොන මල හොන්තු හරි ගමන් නැහැ තිබුණු කරදර ඉවර නම් ඉදිරියට අනේකනේ තියෙන්නේ දැන් මේක සමාධිය කියනවාද එහෙම නැත්නම් වෙන මොකක් කියනවාද කියලා අර ඇතිවෙච්ච එකේ ප්‍රශ්නයක් ඇති කරගන්නවා. ඉතින් එතකොට වෙන්නේ මේ වැඩේ නතර වෙනවා. මොකක් හරි කමන්නේ තිබුණට වැඩිය හිරිහර අඩු අවුල අඩු පහසු තැනකට ගියා නම් ඒකට අනුග්‍රහකරනද ඒකට නමක් දීපු ගමන්ම ඒකේ තියෙන අර නිර්මල ගතිය කෙලසෙන. නන්දාන් නැත්තරමට හොඳයි. නිසා තමන්ට වැටහිච්ච දේ හොඳයි. ඒකට සමාධිය කියන සමාධිය කියන්නේ නැත්නම් අයිස්ක්‍රීම් කියන්නේ නැත්නම් මුරුක්කු කියන්නේ මොනවා හරි කවන්නේ. කොයි එක හරි දාන්න මේක බාධාවක් කරගන්න එපා. ඔය මනෝ අවකාශයේට ඔය ආයෙත් මනෝ විකාරයක් දාගන්න හදාන්න. නිසා නම දැම්මේ නැතුව ප්‍රශ්නයක් නැහැ. මේක හොඳයි කියලා හිතෙනවා නම් ඉතින් ඒකක් දන්නවනේ දවස් 6ක් භාවනා කරුවට පස්සේ ඉන්නේ කියලා. ආයෙත් ඒ දේ ලැබීම සඳහා කොමක් කළ යුතුද කියන එකට මේක සමාධියද කියලා දැන ගැනීම කිසිසේත්ම අදාළ නැහැ. දැනගත්තා කියලා හොඳක් නරකක් මොකුත් නැහැ. ඒ නිසා ඒ දේ ආයෙත් දවසක් එක දිගට භාවනා කරන්න හයවෙනි දවසේ හම්බ වෙයි වගේ කියලා මට කියයි. තෙරුවන් සරණයි. අති ගෞරවනීය ස්වාමින් වහන්සේ. පරයන්ක භාවනාව. මාගේ මූල කර්මස්ථානයේ ආනාපානයයි. ඉඳගෙන සිටින විට ඉරියව්වට සිත යොමා යොමු කරමින් සුළු වේලාවක් ආශ්වාසය සහ ප්‍රශ්වාසය ඊතා සියුම්ව දෙනී විනාඩි දෙක තුනකින් පමණ නොදෙනී යයි. සතිමත්ව ඉන්නා විට පිටතින් නැගෙන ශබ්ද, සිතවිලි සහ වේදනා ආදිය නිසා හිත පිට යාමක් නැත. ඒවා කෙරෙහි ඇල්මක් හෝ ද්වේෂයක් උපදින්නේ නැත. ඒවා හුදෙක් ඇති වී නැති වී යන දේවල් බව වැටහි. මෙසේ පැයක් හෝ පැයකමාරක කාලයක් හොඳින් සතිය පැවැත්වීමට පුළුවන්. සක්මනට පසුව කරන පරයන්ක භාවනාවකදී වඩාත් හොඳින් සතිමත් විය හැක. සක්මන් භාවනාව මුලදී වම දකුණ ආකාරයටද පසුව ඔසවනවා තබනවා ආකාරයටද නැවත ඔසවනවා යවනවා තබනවා ආකාරයටද මෙනෙහි කරමි. පාද ඔසවන විට සැහැල්ලු බවක්, තබන විට තද බවක් අත්දකිමි. දකුණු පාදයේ සහ වම් පාදයේ බිම ගැටෙන විට වෙනස් ආකාර දෙකකට සිදුවන බවත් අත්දැකිමි. සිතවිලි, ශබ්ද හෝ වේදනා වලින් හිත පිට ගියත් ඒ බව දැනගෙන නැවතත් වම් දකුණු පාදවලට දැනෙන ආකාර සටහන් සටහන් වලට සිත යොමු වේ. දෙපැත්තට පැද්දෙන බවත් ශරීරයේ බර පාද දෙකට මාරු වෙන ආකාරයත් අත්දකිමි. මෙසේ පැයක් පමණ සක්මනෙහි ගත කරමි. ගරුතර ස්වාමින් වහන්සේ මාගේ භාවනාව තවදුරටත් දියුණු කර ගැනීමට උපදෙස් පතන අතර වැරද්දක් වෙතොත් පෙන්වා දෙනමින් ඊතා කාරුණිකව ගෞරවපූර්වක ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට උතුම් වූ නිර්වාණය සාක්ෂාත් වේවා. තෙරුවන් සරණයි. මේකදී පරියන්ක ඉවර වෙලා සක්මන්ට යන වෙලාවත් සක්මන ඉඳලා පරියන්කට යන වෙලාවත් සතිය ඉවර වෙන වෙලාවක් පරියන්ක ඉඳලා පැය කහනට පස්සේ සතිය නැති වුණා. සක්මණේ පැයකට පස්සේ සතිය නැතුණා වෙන්නේ නැතුව ඒ ඇති කරගත්ත සතිය ඉරියව් මාරු කරන වෙලාවේදී ඒකට කියනවා ඉරියාපත සංදිස්ථානයි කියලා. සංදිස්ථානේදී කඩා ගන්න නැතු වෙන්නේ ගියොත් ඉරියව්ව මාරු වෙන පමණින් සතිය කැඩෙන්නේ නැහැ කියන අභ්‍යාසය තමයි ඊගාට පුරුදු කරන්න. ඒ නිසා පරියන්කෙන් සක්මන්ට යනකොට සක්මනේ පරියන්කට යනකොට එහෙම නැත්නම් එකෙන් එදිනදා වැඩකට යනකොට අර ඇති කරගත්ත සමාධිය කැඩෙනවා කියලා කියන උත්සාහ කෙරුවොත් සතියට අනදර කරා වෙනවා. කැඩෙන්නේ නැහැ. මම ඒ නිසා නැවතිල්ලේ නිස්සද්දව සතියෙන් යෝගාවචරෙක් වාගේ ඉරියව් මාරු කරනවා කියන එක තමයි මේ වගේ කෙනෙකුට ඊගාව පාඩම් පන්ති වෙන්නේ. තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්ස මම භාවනාවට ආධුනිකයෙක් මේ මෙම වැඩසටහනට පැමිණි මුල් දවස් කීපයේ මම නාසිකාග්‍රයට සිත යොමු කළත් ආශ්වාස ප්‍රශ්වාසය වන සැටි මට දැනුනේ නැත. ඉන්පසු ඔබ වහන්සේ පැවසූ ආකාරයෙන් සිඳගෙන සිටිනවා මෙතෙක් මෙනෙහි කිරීමෙන් සහ ඒ දෙස බලා සිටීමෙන් අනතුරුව වැඩසටහනට පැමිණි පස්වෙනි දින වූ ඊයේ රාත්‍රියේදී මාගේ සතිය හොඳින් පිහිටිනි. පැයක් පමණ වේලා සතියෙන් සිටීමට හැකිවිය. ශරීරයට වේදනා ඇතිවද ඒවායින් බාධාවක් නොවේය. සිතුවිලි ඇතිවද ඒවායිනුත් බාධාවක් ඇති නොනි. ශරීරය ගල් ගැසුණාක් මෙන් විය. ප්‍රශ්වාසයේ සහ ආශ්වාසයේ උණුසුම සහ සිසිල් බව බලා සිටීම මෙලෙස සතිමත් වීමට හේතුව බව මට සිතිනි. ප්‍රශ්නය ස්වාමින් ස්වාමීනි ඒ ආකාරයෙන්ම මම ආශ්වාසයේ සහ ප්‍රශ්වාසයේ උණුසුම දෙස අද උදෑසන භාවනාවේ බලාගෙන සිටියේදී ඊයේ රාත්‍රියේදී මෙන් සතිමත් හිතකින් පැවතීමට නොහැකි විය. මා මේ අනුගමනය කළ පිළිවෙත වැරදි නම් මට අනුකම්පාවෙන් ඒ පහදා දෙනසේක්වා. ඔබ වහන්සේගේ බලාපොරොත්තු ඒ ආකාරයෙන්ම සාර්ථක වේවායි මම ප්‍රාර්ථනා කරමි. ඔබ වහන්සේට දීර්ඝායුෂ පතමි. ඊයේ හවසේ ඉඳලා අද උදේ වෙනකට අතරේදී හුස්මත් එක්ක ඇසුර වැඩි වෙලා තියෙනවා නම් ක්‍රම දෙකකින් කියද හැකි වැඩි හුස්ම වාර ගණනක් බලන්න පුළුවන්කම සහ හුස්මෙහි සලකුණු රටහන් ආකාර දැක ගැනීමේ මේ ස්වභාවය වැඩි වෙලා තියෙනවා නම් ඔය කියන විදිහට මම අද උදේ සතිමත් උනේ නැහැ කියලා චෝදනා කරන්න ඉඩක් නැහැ. ඒක නිසා ලියලා තියෙන ලියමනේ ඒක පිළිසිදු නැහැ. ඊට වැඩි වැඩි වෙලාවක් මම සතියේ හිටියද අරමුණේ හිටියද ඊට වැඩි වැඩි වෙලාවක් මම අරමුණේ විස්තර බැලුවද කියන එක වගේ කතාවක් තමයි ලියවිලා තියෙන්නේ. නමුත් ඒක නිෂේධනය වෙනවා. අද මට සතිය පිහිටව ගන්න බැරි වුණා කියන වගේ වාක්‍ය කියන නිසා මේක නා නැගිටවන්න හිතෙනවා මට. කැමැතිද ලියපෙකන පොඩ්ඩක් අපිව පැහැදිලි කරලා දෙන්න මේ මොකාටද මොකාද මොකද්ද වෙලා තියෙන්නේ කියලා. අවසරයි සෝයින්වන්ස. ගිය ආකාරයෙන් ස්වාමීන් වහන්සේ මම මේ බලාගෙන හිටියා උණුසුමයි සිසිල්වීමයි ඒ වුණාට ඊයේ වගේ සතියෙන් ඉන්න බැරුව ගියා. ඒක තමයි ලියවිලා තියෙන්නේ මම කියන්නේ ඒකට මේ විදිහට උණුසුම සිසිල බලනකොට ඊට වැඩි හුස්ම වාර ගණන් බලන්න පුළුවන්කම සිද්ධ වුණාද ඊට වැඩි මේ උණුසුම සිසිලට අමතරව වෙනත් ඒකේ මුණත් දිග බව කෙටි බව ගුරුසු බව සියුම් බව ආදී දේවල් ලකුණු බලා ගන්න පුළුවන් හැකියාව පිළිබඳ මොකද කියන ප්‍රකාශය ඒ ආකාරයෙන් බලන්න බැරි වුණා ස්වාමීන් වහන්සේ. ඒ කියන්නේ එච්චරවත් හුස්ම හුස්ම රැලි ගන්නක් බලන්න හම්බුන්නේ නැහැ. එහෙම නැත්නම් ඒ උණුසුම සිස්ස දෙක දැක දැක දෙකේ වෙනස ඊයේ තරම්ව සාදරුුනේ නැහැ. නෑ ස්වාමීන් වහන්සේ. ඔව් එතකොට ඒ තියෙද්දි තමන් භාවනාව අතහැරලා නැගිටලා ගියාද මොකද්ද එතකොට වෙන්නේ ඒකට ප්‍රතිචාරය වශයෙන්? ඒ ස්වාමීන් වහන්සේ හිටියා සාමාන්‍යයෙන් පැයක් විතර හිටියා අමාරුවෙන් වගේ වේදනාව ඉවසගෙන හිටියා ස්වාමීන් වහන්සේ. එතකොට වැඩිපුරම Tamante මේ පැයේදී මොනවද ප්‍රකට වුනේ? වේදනාව තමයි ස්වාමීන් වහන්සේ. ඔයතර වේදනාව. ඒ වේදනාව තිබියදී මේ විදිහට භාවනා කරපු මේක පළවෙනි වතාවද නැත්නම් ඔය ඉස්සරත් මේ වගේ වේදනාව තියේදී ආනාපානේ සතියක් නැතුව තියේදී මේ තරම් දිගට භාවනා කරලා පොත අත්දකින් තියනවාද? නෑ ස්වාමීන් වහන්සේ. ඒ නිසා මේ වෙලාවේදී Taman ප්‍රකාශයක් කරන්න පුළුවන්ද? ඊයේ ඇති වෙච්ච මේ ගැම්ම නිසා අද උදේ භාවනා කෙරුවා. උණුසුම සිසිල් බලන ගියා අසාර්ථක වුණා. වේදනත්තාව නමුත් නැගිටින්න නැතුව වේදනාව තියෙද්දිම වැඩි වේලාවක් ඉඳගෙන ඉන්න පුළුවන් වගේ කියන කතාවක් කියවෙනවද මේකේ? ඔය ස්වාමීන් වහන්සේ ඉරියව් මාරු කරමින් ඉන්න පුළුවන් වුණා. මම කියන්නේ වෙනදට වැඩි වෙනසක් ඒ අතින් පේන්න තියනවාද? ඔව් ස්වාමීන් වහන්සේ. ඒක හොඳ පැත්තට දාන්න අනිත් එක ආනාපානය කියන්නේ උණුසුම සිසිලස කියන පට්ටමකට හිර කරන්න යෑම නිසා වෙච්ච අඩුපාඩුවක් වගේ මට පේන්නේ ආනාපානේ පෙන්නන මොනම පැතිකඩකින් හරි කමන්නේ ආකාර රාශියක් තියෙනනේ කොයි එක ආකාරකින් හොයන්න ඕනේ ඊයේ දැකපේකම අද ලැබෙන්න කියලා බලාපොරොත්තු වුණොත් බලාපොරොත්තු වැඩි වෙච්ච තරමට බලාපොරොත්තු සුන් වෙනවා එහෙමයි ඉඳගෙන ඉන්නකොට ආනාපානේ ප්‍රකට වෙන්නේ මොන ආකාරයෙන්ද උස්ම පිරිමැදෙන ආකාරයෙන්ද එහෙම නැත්නම් ආනපන ගුරු ආස්වාස ගුරු සිප්‍රසාසේ ශියුම් වෙනවද? හයියෙන් පටන් ගන්න හිමීට ඉවර වෙනවද? හිමීට පටන් ගන්න හයියෙන් වෙනවද කියලා අන්නේ ආකාර බලන පැත්තෙන් ගියා නම් අර උණුසුම සිසිලස කියන එකම උපමානෙ දිගේ යන්නේ නැතුව විවෘත කරලා බලන්න බැලුව බැලමට එච්චර සතියේ හානි වෙච්ච බව පේන්නේ නැහැ. නමුත් සතිය කියන එක මැනලා තියෙන අර එකම යාරකෝදුවක නිසා මේක ඇවිල්ලා තියෙන නිසා මේ විදිහට කරගෙන යන්න ඒතකොට අඩුපාඩුකම් අඩු වෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා අත්දැකීම් ලැබිච්ච එක වාර්තාගත කිරීමේදී බලාපොරොත්තු සුන් වෙච්ච මනසකින් ලියවිලා තියෙන්නේ. නමුත් බලාපොරොත්තු සුන් කරන්න නම් දෙයක් මේකේ නෑ. මේ විදිහට දිගට උනන්දු වෙලා කරගෙන යන්න. එහෙමයි සර්. ගෞරවනීය ස්වාමින් වහන්සේ පරයන්ක භාවනාව ආනාපාන අරමුණ ආශ්වාස ප්‍රශ්වාස අරමුණ ඔස්සේ සියුම්ම ගියේය. මෙය සෑම පරයන්කේදීම අධ්‍යක්ිය හැක. සියුම් වූ අරමුණ තුල සිත ඉබේම නැගෙන අයුරු පෙනේ. අමුතුවෙන් උත්සාහයක් නැත. මම ආශ්වාසය හා ප්‍රශ්වාසය රළු උණුසුම් බව බැලුවේ වෙන් කරන්නට වෙන කරන්නට දෙයක් නැති නිසාය. පසුව මට එය විඩාවක් බව දැනුනි. එබැවින් එම මානසිකාරය තුල පවතින ප්‍රීතිය සහ සැපය පමණක් පවතින්නේ නම් කොපමණ හොඳදැයි සිටුවෙමි. මා එය තදින් සිතන්නට ඇත. එවිටම ආනාපාන අරමුණ නොපෙනී ගියේය. සුව පහසු කාමරයක මාගේ සිත පවතිනාක් පවතිනාක් වෙන හැඟීමක් මට ඇතිවිය. භෞතික කය නොමැතිනම් මට සිත මේ තත්වයෙන් තබාගත නොහැකි බව තේරුණි. ඒ తත්වය කම්මැලි කමක්ද නැත. මා භාවනාව ඉදිරියට වර්ධනය කරගත යුත්තේ මේ අවස්ථාවේ කෙසේද? තෙරුවන් සරණයි. ඒ ඇතිවෙච්ච ස්පාසුව, ඒ ඇතිවෙච්ච ඝර්ෂණයක් නැතුව යන්න පුළුවන් තැන වැඩි වෙලා ඉඳ ඉඳ ඉඳ ඉඳ ඒ විවේකී මනසෙන් ගන්න හැම තීන්දුවක්ම කලබලකාරී මනසකින් ගන්න තීන්දුවට බොහෝම හොඳයි. ඒක නිසා මේ වගේ විවේක තැනට ගිහිල්ලා වෙලා හිත යනාතේ යන්නදී. මොනක්වත් විනිශ්චය කරන්න බෑ. විනිශ්චය කරන හැම විනිශ්චයක්ම අපිට අවාසි කරයි. භාවනා හොඳට රැල්බුරුල් ඇරන වෙලාව ආවම පහසු තැනට එන්න ගියාම නැත්තම් සැහැල්ලු වෙන්න ගියාට පස්සේ හිත යන අතට ඒ කියන්නේ මං කියන වැල යන පැත්තට වැස ගහලා දෙන එකයි තියෙන්නේ. කල්පනා කරන්න ගියොත් ආර තියෙන මේ අහිංසක ගති නැති වෙලා මේ භවනා චින්තාමේ පැත්තට හැරෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා මේ වගේ විවේක වීම තද බල හිතපු නිසා හෝ පුරුද්ද නිසා හෝ ආවනම් ඒ විවේක මනසට ගන්න තීන්දුවක් ගන්න දීලා අනුග්‍රහ කරන එක තමයි ලේසිම මේකට දෙන්න තියෙන උත්තරේ. තෙරුවන් සරණයි. අතිගරු ස්වාමින් වහන්සේ පිම්බීම හැකිලිම මූලික අරමුණ කරගත් මට ඊයේ රාත්‍රී භාවනාවන් භාවනාවේ හිදී කිහිප විටක්ම හුස්ම තුනී වී ගිය පසු හෘද වස්තුවේ චලනය චල හෘද වස්තුවේ චලනය වීම දුටුවෙමි. එය ඊතා වේගයෙන් සිදුවිය. අද උදේ පරයන්ක භාවනාවන් හිදී තද ශාරීරික දුක් වේදනා මෙනෙහි කරමින් සිටින විට එම වේදනා පරයා යන අන්දමින් පිම්බීම හැකිලිම සිදුවිය. නැවත ඊතා තද වේදනා මතුවිය. මේ දෙක එක එක මේ දෙක එකා පරයා අනිකා සැරින් සැරේ මතුවිය. එය ඊතා වේගයෙන් සිදු වූ නිසා ඒ දෙස බලා සිටිනවා හැර කිරීමට අන්‍යමක් නොවිය. අවසානයේදී එම තරඟයෙන් පිම්බීම හැකිලිම ප්‍රකට වී තුනී වී ගියේය. ඉන්පසු මාව ඉහළට ඇදෙනවාක් මෙන් මුහුණ දැනුනි. දැන් ඇති අලුත්ම తත්වය නම් හුස්ම තුනී වී ගිය පසු තත්පර එකක් හෝ දෙකක් තුල වෙන දේ නොදැනේ. නැවත එම తත්වය නැති වී ගොස් ක්‍රමයෙන් පිම්බීම හැකිලිම මතුවේ. මම තාම හුස්ම නැති වී ගිය පසුත් කිසිම අරමුණකට හිත නොයවා හිටියත් දැන් පෙරදාට වඩා තත්පර ගාණක් මූලික අරමුණ තුනී වී ගිය පසු සිටියේ හැකි නමුත් නැවත මම බලයෙන් වාගේ හුස්මක් ගනි බලයෙන් වාගේ හුස්මක් ගනි ඒ හුස්ම හිරවෙනවා වාගේ දැනෙන නිසාය. නමුත් දැන් පෙරට වඩා වැඩි වේලාවක් හුස්ම නොගෙන සිටිය හැක. තෙරුවන් සරණයි. මේක ඉතින් කාලේ වටිනාකමක් තමයි තියෙන්නේ. ওই ක්‍රමයටම මේ වැඩේ නිසිනින්දේ හැතපෙන්න යන වෙලාවේ මමයා ගිහිල්ලා ඔය එක එක දේවල් අත දානවා. නමුත් ඒක පහු වෙනකොට තේනවා අත දාන්න දාන්න අවුලක් වෙනවා. නිසා කරවන්න මේකට යන්න දුන්නොත් එයා හුරු වෙනවා. හුරු වෙන්නේ ටික ටික පරිශන කරලා තමයි. මේ අත්දැක බලලා. ඒ අත්දැක බලන බලන තමයි තේරෙනවා මේ වෙලාවේදී යමක් නොකර සිටීමෙන් පමණමයි භවනා වඩන්න පුළුවන්. හිතුවත්, කෙරුවත් මොනවා කරත් ඒක 60 කුණක් වැටෙනවා වගේ කැවෙන්න පටන් ගන්නවා. නිකාම ඉන්න දුන්නාම යන්න පටන් ගන්නවා. ඉතින් ඒක මහ විශාල කලාවක්. ඔය අපි ඉගෙන ගත්ත මුළුම ත්‍රිපිටකයෙන් අනිත් පැත්ත ඔය තියෙන්නේ. මොනවත් නොකර සිටීම. යමක් නොකර සිටීමේ කලාව ඒ තමයි සබ්බපාපස්සා කරනම් කියන්නේ. අපි චෝතෙන්ද ඉස්සෙල්ලා සබ්බපාපස්සා කරනකොල්ල වැඩක් නැහැ. ඔතෙන්ද යනකම්ම ගෙනියලා ඒ ගැම්ම ගන්ත ගන්ට ගැම්ම ගන්න පටන් ගත්තට පස්සේ එහෙම ඒකට යන්න ආරින එක තමයි ඔය වැල යන පැත්තට වැස්ස ගන්නවයි කියලා කියන්නේ. ගෞරවනීය ස්වාමින් වහන්සේ පරයන්ක භාවනාව ආනාපාන භාවනාව පරයන්කේ පట్టල වී ආශ්වාසයේ ප්‍රශ්වාසයේ දෙස බලමින් හිඳීමේදී ආශ්වාස සුලං රැළ නාසාග්‍රයේ වැඩි ඇතුළට යන බවද ප්‍රශ්වාසයේදී උණුසුම් සහගත සුලං රැළ පිටවන බව බලා උනිමි. ක්‍රමයෙන් සුලං රැළ සියුම් වන බව දැනුණත් සිතුවිලි ගලා යීමේ අඩුවක් නොමැත. භාවනා කාලය තුල බෙල්ල ප්‍රදේශයේ මුහුණෙහි ඉන්දිකටු වලින් අනිනවා වැනි අවස්ථා දිගටම පැවතුණි. එක් අවස්ථාවකදී අතෙහි උඩ කොටසේ ඊටමත් වේදනාකාරී තත්වයක් පැවතුණි. ආනාපාන සති භාවනාවේදී මට දැනුණු දේ එපමණකි. මේ හැම අවස්ථාවකදීම සතියෙන් ආශ්වාස ප්‍රශ්වාසය මෙනෙහි කළෙමි. ඔබ වහන්සේට නිරෝගී සුව ලැබේවා. නිර්වාණ සාක්ෂාත් වේවා. තෙරුවන් සරණයි. මේ විස්තරය අනුව කියනවනම් ඔయిత වැඩි කරදරාවක් ඔయిత වැඩි පශ්චාත්තාපාවක් ඔయిత වැඩි කම්මැලිකමාවක් ඔయిత වැඩි නිදිමතාවක් ආනපාන මෙනෙහි කිරීමේ හැකියාව දිගේ හිතේ පවත්නම නම් කිල්ලෝරක් නැති දියුණුවක් ලබන්න පුළුවන් මොනව එනවද කියන්න බෑ මොන දේ ආවත් තමයි තියෙන්නේ ඒව හරහා ඒව විනිවිදලා තමන්ට මෙතෙන්ට එන්න උදව් කරපු ආනපානේ බලන්න පස්සේ වෙලාවක් විශ්වාසය ආවට පස්සේ ආනාපාන බැලිලක් ඕනෙත් නැහැ. ඒ තරම් විශ්වාසයක් එන්න පටන් ගන්නවා. ඒ ඒ විශ්වාසයේ හැදෙන වෙලාව ඔය තියෙන්නේ. ඉතින් ඒක නිසා ඒ වෙලාවට මීට වැඩිය මූණ පුපුරු ගැහුවත් ඔඩුගතේ බාහුවේ වේදනාවත් තිතිවිලියාවත් ඔය එකකටවත් මේ ආනාපානේ වර්ධන වේගය කඩන්න බෑ. කැඩෙන්නේ තක කරුවොත් පමණයි. ඒකයි මෙතන සද්ධාව අවශ්‍යයි කියලා කියන්නේ. ඉතින් අපිට තියෙන්නේ සද්ධාව නැතිකම. අපි එතකොට රමාරුවෙන් ජාම බේර ගන්න හදන සතියේට අපි මේ අනදර කරලා සතිය කැඩනවා කියලා චෝදනා කරලා අපි සලුවක සාදාලා නැගිටලා යනවා. සතිය කැඩිලා නැහැ, කැඩෙන්නෙත් නැහැ. ඔయిత වැඩි වේදනාවක් ආවත් පුපුරු ගැහුවත් යන්න පුළුවන් කියන විශ්වාසය යන්න නම් ඕක හරහා යන්න ඕන. ඒ නිසා ඉදිරියට මේට වෙඩිය තව කරදර එයි කියලා බලාපොරොත්තු වෙන්නේ හැම කරදරයකින්ම සතිය පන්නරේ ලැබනවා සතිය තවදුරටත් විවිධාංගීකරණය වෙන බව නම් සාහිතික කරලා කියන්නේ ගෞරවනීය ස්වාමින් වහන්ස නාස්පුඩු ඔස්සේ ආශ්වාසය හා ප්‍රශ්වාසය දකිමින් පරයන්ක භාවනාවට එළඹීමි. හුස්ම රැලි 10කට පමණ පසුව රළුව දැනිමින් තිබූ ආශ්වාසය හා ප්‍රශ්වාසය සියුම්ම දැනේ. එලෙස විනාඩි 1කට පමණ පසුව එයත් නොදිනී යයි. නමුත් පසුබිමින් එය ඇති බව හැඟේ. මෙලෙස හැපීම නොදුන්නත් ඒ කෙරෙහි අවධානය යොමු කර සිටීමේදී අඳුරු හෝ කළුවර අවකාශයක් ඉතිරි වේ. ඊයේ සවස මා මෙසේ සිටියේදී විදුලි කැටීමක් වැන්නක් සිරස්ස සිරස්ස වම් පසින් දුටුවෙමි. එය ෂණීකවම නැති වී ගියේය. මා ඇස්සැර බලා නැවත සියුම්ව ආනාපානයේ දෙස බලා සිටීමි. එවිට මා දකිමින් සිටි කළුවර අවකාශයේ ආලෝකයක් වැටමින් සහ නැතිවෙමින් තිබුණි. ඒ අවට බල්බ වල ආලෝකයේ අඩුවීමක් අඩුවීමෙන් පසුව දෙයක්ද නොදැනිමි. මෙලෙස විනාඩි කිහිපයකින් කීපයක් බලා සිටීමේදී නැවත ආශ්වාසය හා ප්‍රශ්වාසය හොඳින් රළුව ප්‍රකට විය. මෙවිට ශාරීරිය ඍජුව තද වී ගිය අතර මුළු සිරුරම ආශ්වාසයේ ප්‍රශ්වාසයේ රිද්මේ අනුව චලනය වන්නේ යයි සිටුනි. මුළු ශරීරයේම එක ආශ්වාස ප්‍රශ්වාසයක් ලෙස සිටුනි. මෙවිට ප්‍රබෝධමත් ගතියේ ගතියක් උනන්දුවක් සහ සංසිඳීමක් පැවතුනි. මෙලෙස මා බොහෝ වේලා සිටින්නට ඇත. මාගේ ප්‍රශ්නය ස්වාමින් වහන්සේ මේ ආකාරයෙන් සිටින විට දෙවැනි වාරටත් ආශ්වාසය හා ප්‍රශ්වාසය සියුම් නොවේ. සියුම් නොවේ. මෙලෙසම ප්‍රකට ප්‍රබෝධමත්ව පවතී. මම එම ප්‍රකටව දැනෙන ආනාපාන අරමුණ ධාතු වශයෙන් එවිට මෙනෙහි කරන්නද? තෙරුවන් සරණයි. අතිරේකව ලියමි. ඊට අවසන් පියවර දක්වාම සෑම අවස්ථාවකදීම මාහට බාහිර ගෘහ සහ රාජකාරී සම්බන්ධ සිතුවිලි පැමිණ නැවත අරමුණට පැමිණියේය. ආනාපානය සියුම් වන අවස්ථාවේ මේට අවුරුදු 25කට පමණ පෙර දුටු දර්ශනවලද නොවැදගත් තැන් දර්ශනය විය. සෑම විටම නැවත අරමුණු බාධාවකින් තොරව පැමිණේ. ප්‍රශ්නය ඉහත අදියරට පැමිණි පසු ආනාපානයේ ධාතු ලෙස මෙනෙහි කරන්නද? ඔය කිසියම් තැනකට යොමු කරවන්න යන්න එපා. භාවනාවෙන් පෙන්වන දේ බලන්න. එහෙම නැතුව මොනවා කරන්න ගියත් අර ගමනට බාධාවක් වෙනවා, හැලහැප්පීමක් වෙනවා. ඒක නිසා ආනාපාන ගුරුස් වෙලා තිනවා ගුරුස් විචාරය. සිවුම් වෙනවනම් සිවුම් වෙච්චාවයි. නමුත් Taman දන්නවනම් සති ධාරාවේ ඉන්නේ කියලා සතිය දන්නවා ඊගාට කරන්න ඕන දේ. අත දාන හැම දෙයක්ම ඇහැට උලක් කරනවා වගේ කියලා හිතන්න. එහෙම නැත්නම් මේ පිරිසිදු වතුරට මොනවා එකතු කරත් වතුර කෙලසෙනවා. ඒ නිසා මේ පිරිසිදු වේගන යන ගමනට අත් දාන එක තමයි මමයා කියන්නේ. තත් සක්කාය දිට්ඨිය කියන්නේ. ඒ කරන්න හදන්නෙම මාන්නක්කාරකම නිසා. එහෙම නැත්නම් හැඟවිච්ච තෘෂ්ණාවක් නිසා තණ්හා මාන දිටි දාන්න නැතුව ඔය යන තාලෙට යන්න දෙන එක තමයි ඒ තබ්බ පාපස්සා කරනම් කියලා කියන්නේ සියලු පවින් වැළකීලා පැත්තකටලා ඉන්න. එතකොට භවනාව එයාගේ නිසිනින්ද වැඩෙන්න දෙනවා. එතකොට තැම්පත් වෙන තැම්පත් වෙයි. පවතිනවා නම් පවතී. නමුත් තමන්ට සහතිකයක් එයි. සති ධාරාව කැඩෙන්නේ නැහැ. සති ධාරාව දිගට තියෙනවා. ඒකේ ඒ වගේ තන පයින් නැගිටලා ඇවිදලා යන්න හදන වෙලාවේ ආයේ බබාට අත දෙන්න යන්න එපා. අත දෙන්න ගියොත් ඔය කොඳු වැඩ පෙළ හයි වෙන්නේ නැහැ. යන්නේ අතේ යන්න දෙන එකයි තියෙන්නේ. අවසර ස්වාමින් වහන්සේ මූලික කමඨහන ලෙස ආනාපාන සති භාවනාව කරමි. ටික වේලාවකින් හිත විවිධ අරමුණු ඔස්සේ යයි. යලි නැවත ආනාපානයට හිත යොදයි. භාවනාව ඉදිරියට කිරීමට උපදෙස් පතමි. ත්වන් සරණයි. කියලා දෙන්න අපිට කොහොමද හිත පිට ගියේ හිත නැවත ආනාපානට යොදවන හැටි අන්නේ විස්තරේ පොඩ්ඩක් කියන්න පුළුවන් නම් ඕක ඇතුලේ උත්තරේ තියෙනවා පිට යන හැම වෙලාවෙම ආනාපානට හිත එන්න එපා භවනා දිගට යන්න එක තැනක හරි මේ ලියපෙකනට මතක තියනවාද පිට අරමුණක ඉඳලා ආනාපානට හිත ආපු හැටි අන්න ඒක විස්තරයක් කියනවනම් හරි වටිනවා ලියපෙකන කැමැතිද විනාඩියක් දෙකක් ගන්න ඒව නැත්තම් අමාරුයි. වෙදකම් කරන්න අමාරුයි මේ ಗುಣාගුණ කියන්නේ නැත්තම්. ඔය බෙහෙත් තුන්ඩෝ ඊගාසැසේ බීලා ආයතරයක් අනිද්දාතරත් පොලිමට එන්න අපි යනවා ඊගා ප්‍රශ්න. අති ගෞරවනීය ස්වාමින් වහන්සේ සක්මන් භාවනාව සක්මන් භාවනාව වේගයෙන් ආරම්භ කර පසුව වේගය අඩු කර දෙපය wen wenම පොළවේ ගැටෙන අයුරු නිරීක්ෂණය කෙලිමි. කෙමෙන් නිරීක්ෂණය හරහා වැඩිස වලලු කර දනිස්ස සම්පූර්ණ පය ආදී වශයෙන් වෙන වෙනම සිරුර සිරුරේ සිදුවෙන වෙනස් වීම දැනීම් පැද්දීම් ආදී ආදී නිරීක්ෂණය කෙලිමි. කෙමෙන් මෙම නිරීක්ෂණය මුළු සිරුර සිරුරම පැති දෙකකට බෙදා ඒ මුළු පැති දෙකේම වෙන්වෙන්ව සිදුවන වෙනස් වීම ආදී නිරීක්ෂණය කෙලිමි. පසුව සක්මණේ වේගය තවත් අඩු කර මුළු සිරුරම පරයන්ක භාවනාවේදී කරන්නක් මෙන් සතියේ යුතුව නිරීක්ෂණය කෙලිමි. එසේ කරගෙන යන විට බාහිර බලපෑම් නිසා ඇතිවන සිත පිට යාම් ඊතා අඩුවන බව නිරීක්ෂණය විය. මේ අවස්ථාවේ සක්මණේ යෙදුණුමුත් සිහිය එක එක් කොටසකට කොටසට නොයදා මුළු සිරුර වෙතම යොමු කෙලිමි. එවිට සතිය තදින් පැවැත්විය හැකි බව නිරීක්ෂණය විය. අභ්‍යන්තර සිතිවිලි නොයෙක් නොයෙක් විට මතුවන නමුත් නැවත නැවත මුළු සිරුරම සිරුරටම සිත යොදා දිගු වේලාවක් සතිය පැවැත්වීමට හැකිවිය. ඔබ වහන්සේගේ අදිෂ්ඨානය මේ භවයේ තුලදීම සාක්ෂාත් වේවා. තෙරුවන් සරණයි. ඒකට අපි දාලා තියෙන වචනේ තමයි giddiya pitima සක්මන් කරන්න. කැලි වශයෙන් නෙවෙයි මුළු ඇඟම සක්මන් කරන හැටි බලනකොට කියනවා අර වම වශයෙන් දකුණු වශයෙන් ඔසෝන යවන තමන මොනවත් නැහැ. giddiya pitima යනවා බලන ඒකට පේනවා කිසිම කරදරයක් නැහැ. මෙනෙහි කිරීම සඳහා අවශ්‍ය ශක්තිය වැය වෙන්නේ හිත හැල හැප්පෙන්නේ නැහැ. කලින් සැලසුම් කරපු එකක් වගේ යන්න පටන් ගන්නවා. මේකේ ආස්වාද ප්‍රසවාස සමාට අර කලින් එක නිලිව වගේ මුළු කයම ආස්වාද ප්‍රසවාස කරනවා පේනවා. ඒකට කියනවා ආස්වාද ප්‍රසවාස මුළුල්ලම දකින්නවා කියලා. නැත්නම් ආස්වාද ප්‍රසවාස කය දකින්නයි කියලා. එතකොට ඒ කියන්නේ ඔක්කොම සමතුලිතේ වෙලා ඔක්කොම පදන් වෙලා තියෙන වෙලාව. ඒකට වැය කිරීමක් නෑ මොකක්වත්. මෙහෙවීමක් නෑ. හොඳට පේන්න පටන් අර ගන්නවා මේක කරනකම්ම අපි කයට මෛත්‍රී කිරුවයි කියලා කියනවා. අපි මේක කරනකම්ම අපි කයත් එක්ක ඉඳලම නෑ. අපි ඉඳලා තියෙන්නේ මේ කය කොටස් වශයෙන් මේකට කායේ කාය අනුපස්සී කියලා කියනවා. ගෞරවනීය ස්වාමින් වහන්සේ පරයන්ක භාවනාව ආශ්වාසය හා ප්‍රශ්වාසය ශ්වසනාලය ඔස්සේ මෙනෙහි කළෙමි. හුස්ම රැලි 12ක් 13කට පසුව ආනාපානය සියුම් වී ගිය අතර ඒ අතරින් මතු වූ හිඩැස තුල කහ රෝස මලක පෙති දිගහැරෙන්නට විය. මෙය රෝස මලක් මදැයි නොදැනිමි. නමුත් ඒ හැඩතිය. පසුබිමින් සියුම් ලෙස ආශ්වාස ප්‍රශ්වාසයේද දැනෙන්නට විය. මට ප්‍රශ්නයක් වූයේ මෙම සංවේදනා දෙක එනම් සියුම් ලෙස දැනෙන ආනාපානය සහ කහ රෝස මලේ දර්ශනය සමාන තීව්‍රතාවයකින් සංවේදනයේ වීමයි. මා ක්‍රමය කුමන අරමුණු අරමුණ තෝරා ගත යුතුද? අපහසුතාවයකට පත්විය. මෙවිට මා කුමක් කළ යුතුද? කිසිවෙක් කිසිවක් අනෙකට වඩා ප්‍රකට නොවේ. ඔහේ බලා සිටීමට ද අපහසුය. තෙරුවන් සරණයි. ඔය මොකද හිතෙන්නේ කොමුදෙනි? මගෙන් නම් අහන්න එපා පින්වත් ස්වාමීන් වහන්සේ. කවුද සභාවේ කැමති මේ වගේ අරමුණු දෙකක් එනකොට මොකද්ද ගන්න ඕන කියන එකට අදහස් ප්‍රකාශ කරන්න. මම විතරක් මේක අහගෙන ඉඳලා බෑ සභාවත් පොඩ්ඩක් අහගෙන ඉඳලා උත්තර දෙන්න. කැවිද කැමතිද කවුරු හරි මේ සභාවට මත ප්‍රකාශ කරන්න. ඔබ නැත්තම් භාවනා කරගෙන යනකොට ප්‍රධාන අරමුණයි වෙන අරමුණයි ආවොත් කොයි එකද තෝරන්න ඕනේ කියලා අහුවොත් මොකද්ද කියන්න තියෙන සබාවට? ඒකට මේකේ මොකද්ද ප්‍රධාන අරමුණ වෙලා තියෙන්නේ? එතකොට මේකට අතිරේක අරමුණ වෙලා තියෙන්නේ මොකද්ද? ඉතින් එතකොට මේ කෙනාට අපි මොකද්ද දෙන උත්තරේ? තමගේ මූල කර්මස්ථානයට අනදර කරපු හැම වෙලාවෙම භාවනා කරනවා කියලා හිතා ගන්න. ආනාපාන වෙන්න පුළුවන්, පිම්බි මැකිලි වෙන්න පුළුවන්, ඉඳගෙන ඉන්න ඉරියව් වෙන්න පුළුවන්, සක්මන වෙන්න පුළුවන්. පිටින් එන හැම එකම ලස්සනද පේනවා. බැන්දට පස්සේ ගෙදර ගෑණි ලස්සන නැහැ. බැන්දට පස්සේ අල්ලපු ගෙදර ගෑණි ලස්සනයි. ඒකනේ ඔය තික්කතර නඩුවට හේතුව. බඳින ගන්න කේන්දරත් බලන ඔක්කොම බලලා තමයි බඳින්නේ. බැන්දට පස්සේ එහෙම තමයි. ඒ වගේම තමයි ආනාපානෙ බැන්දට පස්සේ ආනාපානෙ තීති අඬේ බව ලස්සන වෙනවා. ඒක තමයි නන්නත්තර කඩප්පුලි නුගයමනා දහවතුරා පට්ටවඳුරුකම කියලා කියන්නේ. ජීවිතේ මේකෙත් ඔච්චරම තමයි. ඒ නිසා බඳගත්ත බෙරේ ගහපල්ලා. ගෞරවනීය ස්වාමින් වහන්සේ පරයන්ක භාවනාව. පරයන්කේ හොඳට පට්ටල්ලි මම දැන් මෙතන ඉන්නවා යයි අදිෂ්ඨානයෙන් යුතුව කයෙහි සිත තැන්පත් කරමි. වාඩි වී සිටින ඉරියව්වේ ආකාරය ස්වභාවය විස්තර මනමින් පරීක්ෂා කරමි. විනාඩි කිහිපයක් තුලදී කයෙහි සිත තැන්පත් වී මුළු කයම සැහැල්ලු වේ. හුදකලා නිසංසල තත්වයකටපත් වේ. කයෙහි වේදනා නොදැනෙන තරම්ය. අවට ශබ්ද ඇසුණත් එයින් සතියට යම් බාධා පැමිණියත් වහාම සිත මූල කර්මස්ථානයේ වන වාඩි වී සිටින ඉරියව්වට සිත ගැනීමට පුළුවන්. විනාඩි 45ක් පමණ කිසිම අපහසුතාවයකින් තොරව පරයන්කේ ගත කිරීමට දැනට හැකියාවක් ඇත. සක්මන් භාවනාව වම දකුණ වශයෙන් මෙනෙහි කරමින් සක්මන් භාවනා විනාඩි 10ක් පමණ කිරීමෙන් පසුව ඔසවනවා යවනවා තබනවා යයි මෙනෙහි කරමින් තවත් විනාඩි 15ක් සක්මන් කිරීමෙන් පසුව මෙනෙහි කිරීමකින් තොරව පැය පැයක පැය භාගයක ඉතිරි කාලයේ සක්මන් කරමි. වම දකුණු පාදයේ තැබීම් මනාව දැනේ. සක්මන් කරන විට තබන පාදයට අනුව ශරීරයේ විවිධ කොටස් චලනය වීම, පැද්දීම, රිදීම, බරගතිය පොළවේ භෞතික sorry, තදගතිය, පයේ රිදීම්, තෙරපීම් නිරීක්ෂණය කරමි. වැලි කැට, ගල් කැට නිසා පතුලේ ඇතිවෙන වේදනා දැනේ. සක්මනේ අවසන් කිරීමට ලංවන විට යාන්ත්‍රිකව සක්මන සිදුවන බවක් පාලනයකින් බැහැරව දෙපා පොළ පොලා පැන යන බවක්ද දැනේ. සිතිවිලි ශබ්ද දැනුණත් සතිය අකණ්ඩව පවත්වා ගත හැක. මම දැනට මට දැනට විසඳාගත යුතුව ගැටලු දෙකක් ඇත. එක පරියංකයේදීත් සක්මනේ සක්මනේදීත් අතීත අකුසල කර්ම සිහිවීමත් සමගම මුහුණ ඇඹුල් වී දත් මිටි කමින් මා කරපු පව් වැඩක මහා මහන් යයි වහාම සිතටෙයි. මහතයයි වහාම සිතටෙයි. එසේ පශ්චාත්තාප නොවිය යුතු බව වශයෙන් දැනුණත් සිතවිලි මතුවන විටම පශ්චාත් තාපය සිදුවී හමාරය. දෙක භාවනාවේ තුන්වන දිනේ ගතවීමෙන් පසුව නිින්ද යාම අඩු වී ඇත. නිදා ගන්නා කාලය තුලදී භාවනා නොකළ දිනවලදී ලැබෙන සැප නිින්ද නොලැබෙන නොලබා එක එක নানা ප්‍රකාර විකාර සිහින දකි. ඔබ වහන්සේගේ කාරුණික කමඨහන් සුද්ධ කර ගැනීමක් අපේක්ෂා කරමි. කොයිදර නින්දත් සැප වෙනින්දත් අතර වෙනස තේරෙන තරම් අර ආපි ෆෝම් මෙට්ටයක් ගන්න ඕනේ. එතකොට නින්ද නෙවෙයි එනකොට සැප නින්ද ගන්න පුළුවන්. ඉතින් මේ තියෙන මෙට්ට මං හිතන්නේ ඒක ඒ ඒ කම්පැනි එකද කියලා. ඒ නිසා අපි බලමු මේ සැප නින්දක් ලබා දෙන නිසා නැත්නම් සමාදානයේ සැතපීච්චාමත් හොඳ සැප නින්දක් ලැබෙයි. සාමේ කුමාරයා සමාදානේ සතපෙනවා. ඉතින් ඔහම යනකොට ඒක නම් විසඳෙයි. මේ ඉස්සල ප්‍රශ්නේ මට මතකත් නැති වුණා අහනකොට මේ නෑ ප්‍රශ්නයක් තියුණානේ. පරයන්කේදීත් සක්මනේදීත් අතීත අකුසල කර්ම සිහිවීමත් සමගම මුහුණ ඇඹුල් වී දත්මිටි කමින් මා ඒකෙදී Tamanට අතීත කර්මය කියලා මේක අතීත කර්මයක් වෙන්නෙම පශ්චාත්තාපුනොත් විතරයි කියලා මතක තියාගන්න. අචිත කර්මය අචිත කර්මයක් වශයෙන් අපිට බලපාන්න. මේකට පශ්චාත්තාප විතරයි අචිත කර්මයක් වෙන්නේ. ඒ නිසා දැන් දැනගන්න ඒක මතක් වෙලා පශ්චාත්තාපුනේ නැත්තම් කිසිම ප්‍රශ්නකුත් නැහැ කිසිම සංස්කරණිකුත් නැහැ කර්ම රැස් වෙන්නෙත් නැහැ. පශ්චාත්තාප වීම නිසා මේකට ලැබෙන ලාභයකුත් නැහැ. පශ්චාත්තාපුණයි කියලා මොනම දෙයක්වත් ලැබෙන්නේ නැහැ. ඒ නිසා භාවනාදී මතක තියාගන්න තියෙන්නේ හිත අදිෂ්ඨාන කරන දැන් දන්නා පශ්චාත්තාප වෙනවයි කියලා මේක තමයි පෞරස් කරන තැන. මේකෙන් තමයි අපි අහුවෙන තැන. ඒ නිසා මේ පශ්චාත්තාපේ නොවීම පිණිස පුළුවන් තරම් එන්න කියන පරණ කර්ම. මූණත් ඇඹුල් වෙන්න කියන්නේ. පශ්චාත්තාපෙත් එන්න අරින්න. නෑ මම මේක දිගේ කතන්දර ගොතන්නේ කියන්නේ. කියනකොට මේ පශ්චාත්තාපේ නැති වෙච්ච දවසේ කර්ම ගෙවීමත් තමයි. අපි මේ පශ්චාත්තාපය හරහා තමයි මේ පරණ දේවල් කර්ම වලට රැස් කරගන්නේ. ඒ නිසා කවදා හෝ පශ්චාත්තාප නොවන තරමට සතිය වඩා ගත්තොත් එදාට තේරෙනවා සතිය අරසා කෙරුවොත් සතිය විසින් අපිව අරසා කරනවා. අපි සත්‍ය ධර්මය අරසා කරොත් සතිය විසින් අපිව අරසා කරනවා. ඒ සඳහා කල යුත්තේ පශ්චාත්තාපේ එනකොට ඒක සමාදන් වෙන්න එපා. පශ්චාත්තාපේ සමාදන් වීම අකුසල සමාපත්තියක් කියලා කියනවා. පශ්චත්තාපේ සමාදන් නොවි සිටීම මේ වෙලාවේ චිත්ත સંතානේ දැනට තියෙන අකුසල් ගෙවන් කරන ක්‍රමය. ඒකට අපි කියනවා මේ පව් අහෝසි කරන ක්‍රමය කියලා. ඒ නිසා පශ්චත්තාපේ දකපු එක ලකූ දෙයක්. මොකද දැක්කොත් විතරයි ඒක නැති කරන්න පුළුවන්. දැක්කේ නැතුව කරන්න බෑ. ඒක හීන නූලෙන් එනවා. දැන් ඒක දකින්න ඒ නිසා පශ්චත්තාපේ දැක ගන්නා සුළු භාවනා කරන්න. එතකොට ඒකටත් වසන්න බැරි තත්ත්වයටපත් වෙනවා. තෙරුවන් සරණයි. ගෞරවනීය ස්වාමින් වහන්සේ අද උදෑසන ලනුපැදුරේ සක්මන් කළෙමි. දකුණ වම යනුවෙන් පාදයේ සතිය පිහිටුවා සක්මන් කළෙමි. පැය භාගයකට විතර පසුව පරියංක භාවනාවට වාඩි වුනේමි. මාගේ මූල කර්මස්ථානයේ පිම්බීම හැකිලිම වේ. එදෙස හොඳින් බලමින් සතිය වැඩුවෙමි. ටික වේලාවකින් මාගේ පිම්බීම හැකිලිම නැවතී ගොස්ය. අත්පා යකඩයක් බැඳ ඇති ඇතිවාසේ නොසෙල්වී ඇත. මා තවදුරටත් සැහැල්ලු වී සැහැල්ලු වී ඇතුවා වැනිය. පෙර දිනේ පිට දිගේ තද වේදනාවක් දැනුණත් අද දින ඊට හොඳය. මෙසේ පැයක් පමණ ඉන්නා විට ගාන්ඨාරයේ හඬ ඇසුනි. ගිලන් පස්සක අවශ්‍යතාවය තිබුණත් නැගිටීමට සිත නොදේ. එතරම් සැහැල්ලුවක් අයට දැනේ. මෙසේ ඉන්නා විට උදේ දාන වේලාවද පැමිණ තිබේ. පැය දෙකක පමණ කාලයක් හොඳින් ගත වී ගොස්ය. ගෞරවනීය ස්වාමින් වහන්සේ මාගේ භාවනාවේ අඩුපාඩු පෙන්වා දෙන මැනවේ. යම් යම් අවස්ථාවල තද ශීතලයේ මෙන්ම ඇඟ හිරිවැටීම් ගතිද සිදු වුණි. පෙර කමඨහන් උපදේශද මෙහිදී පිහිට වුණි. ඔබ වහන්සේ මට උපදේශ දුන මැනවි. තෙරුවන් සරණින් ඔබ වහන්සේට නිදුක් නිරෝගී භාවයම ලැබේවා. මේකේ මේකෙත් ලියවිලා තියෙනවා මේ ඇඟ යකඩ කර තියලා බැඳා වගේ දඬු වෙලයි කියලා ඊගාවා කියලා තියෙනවා මට සහැල්ලුවක් දැනනවා කියලා. ඒ වගේම සිතිලසක් දැනෙනවා උණුසුමක් දැනෙනවා. ওই ප්‍රතිවිරුද්ධ ධර්ම දෙක හැම වෙලාවෙම එකට ජීවත් වෙන්නේ. අපිට එක වෙලාවට පේන්නේ එකයි. ඒක තමයි ප්‍රශ්නයක් මතුවේ. දඬු වෙනවත් එක්කම ඒක සෑහලුවක් බාටපත් වෙන නිසා මේ අර ආනපාන බිම්බි මැකිලිම ගැන මේ කතාවල තියෙන්නේ. බිම්බි මැකිලි පාට නැති උනායි කියලා කියන්නේ අතරමැද ප්‍රදේශයේ සති ධාරාව තිබිලා නැහැ. ඒ නිසා මතක තියාගන්න මේක සැරේ නැතිවීමක් වෙන්නේ නැහැ. ඒ නිසා ගුරු උසුර දැපිච්ච පිම්බීම හැකිලිම ගෙවිලා යන තැන දක්වා විස්තර සහිතව බලන්න පටන් අරගත්තොත් මේ දඬු වීමයි සහැල් වීමයි දෙක අතර තියෙන එකේ තියෙන්නේ ওই වගේ ක්‍රමික අතින් අතට මාරුවක්. ඒ නිසා මේ එකක් අල්ලගෙන දඬු වීම හොඳ නම් සහැල් වීම හොඳ නැහැ. සහැල් වීම හොඳ නම් දඬු වීම හොඳ. නමුත් මේ දෙන්න එකට ඉන්නේ. හැම වෙලාවෙම එකට ඉන්නේ. ආනෝ දෙකම එක සැරේ දැකීමට අපි කියනවා සමස්තය දැකීම කියලා. දකින්න බෑ අපි බලන්නේ අර අපිට ආශා කරන කෑල්ල විතරයි. නමුත් ඒකේ නොපෙනී අනික් කෑල්ල ජීවත් වෙන නිසා ඉස්සරහට යනකොට වයසට ගියයි කියලා හෝ උදේවරුව කියලා හෝ දවල්වරුව කියලා මේ දෙක හැම වෙලාවෙම එකට ඉන්නේ. හොඳ නරක දෙක එකට ඉන්නේ. සැප දුක දෙක එකට ඉන්නේ. ජය පරාජය දෙක එකට ඉන්නේ. තමයි බලන හැටි තමයි. ඒ නිසා තව දුරටත් ඕක කරගෙන යන්න. එතකොට ඔය අෂ්ටෝක ධර්මයෙන් වහා කිපෙන හිත ඔච්චර කිපෙන්න දෙයක් නැහැ මොකද හැම වෙලාවෙම දෙන්නම එකතන ඉන්නවා කියන එක දැකපු දවසේ ඔය තියෙන ආතති ගතිය නැති වෙන්න ඉඩ තියෙනවා. තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්සේ මම ආදුනිකෙක්මි. මගේ මූලික කර්මස්ථානයේ ඌයේ ඉරියව්ව මෙනෙහි කිරීමයි. අද මට දැනුනේ පපු ප්‍රදේශයේ ආශ්වාස ප්‍රශ්වාසයයි. ටික වේලාවකදී අතපය කොටයක් තබා හිර කර තැබුවාසේ දැනුනි. පපු ප්‍රදේශයේ ආශ්වාස ප්‍රශ්වාසයේද නතර විය. ඒද කොටයක් තබා හිර කළාසේය. මිනිත්තු 5ක් පමණ මෙසේ සිට වේදනාවක් දැනුන නිසා ඇරීමි. තව දුරටත් ඉරියව්ව මෙනෙහි කිරීමද කල යුත්තේ. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. ඔය මේ විදිහට සතිය පිහිටනකොට ওই ශරීරයේ එක එක ලකුණු පෙන්වනවා. ඉතින් ඒව එනකොට වහාම ඇස්සලා ආයෙත් මේ අනදර කෙරුවොත් ඒ ඇති වෙන විසිතුවිලි પરම්පරාවට ආයෙ මුලින් ඉඳලා යන්න ඕනේ. ඒ නිසා මේ වෙනස් වීම සතියේ දියුණුවක් විදිහට සලකලා ඒ තියෙද්දි තමන් ගත්ත අරමුණම ඉරියව ගන්න ඉරියව ගන්න ආනාපානි ගන්න ආනාපානි ගන්න ඒක දිගේ ඉදිරියට යන්නේ දවසට පොඩි පොඩ්ඩයි ඉදිරියට යන්නේ ඒ ඉදිරියට යන එක හැමදාම වෙන්න අරින්න වෙනකොට වෙනකොට තමයි තේරෙනවා මේක පළවෙනි දවසේම මේ පාඩම දන්නවා පළවෙනි දවසේ මේ ආනිසංස ගන්න පුළුවන්. පුදුම සැකයකින් අපි භාවනා කරන පොඩ්ඩක් වෙනස් වෙච්ච ගමන් අපි භාවනා පාවා දෙනවා. නමුත් අනිත්‍ය දකින්නම් භාවනා කරන මේ වෙනස් වීමට සාදර වෙනකන් අපි පුදුම වෙහෙසකටපත් වෙනවා. භාවනාවත් හරියට යනවා. දියුණුවත් වෙනවා. නමුත් වෙනස් වෙච්ච ගමන් චෝදනා පත්‍රය ලියලා අරක නතර කරනවා. ඉතින් අන්තිම දවසේ උඩ තේිනවා ඉස්සල්ලාම දවසේ දන්නවනම් මේ මුළු භාවනාවම යොමු වෙලා තියෙන්නේ මේ වෙනස් වීම දකින්නයි කියලා මං අපි මෙතෙක් කල වෙනස් වීමට කොච්චර මූණට කෙල ගහලා තියනවද කොච්චර උණු වතුරක් කළා තියනවද කියලා තේරෙනකොට තව කෙනෙකුට මේක කොහොම කියලා දෙන්නද කියලා හිතෙනවා ඒ නිසා මේක කාලම තමයි ඉගෙන ගන්න තියෙන්නේ තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමින්වහන්සේ සක්මන් භාවනාව දැන් දැන් අනායාසයෙන්ම කළ හැකිය. මම ඒට වඩාත් ප්‍රිය වෙමි. ගමන් කරන්නා වූ කොයි මොහොතක වුවත් ගමන් කරන අරමුණ කුමක් වුවද දෙපෑ බිම තැබීමේදී වම දකුණ ලෙස සිතා එහි අත්‍යන්ත ලක්ෂණ බැලීමට පුරුදු වී සිටියෙමි. පය තබන ස්ථානයේ අනුව පොළවේ ඇති සියුම් වෙනස්කම් හොඳින් නිරීක්ෂණය කළ හැක. ගරු ස්වාමින් වහන්සේ සක්මන ඉදිරියට කරගෙන යාම සඳහා උපදෙස් පතමි. පරයන්ක භාවනාව සම්බන්ධ ඊයේ දින සාකච්ඡාවේදී ලද උපදෙස් ප්‍රමාණවත් යයි සිතේ. ගෞරවණී ගෞරවයෙන් යුතුව ඔබ වහන්සේට පුණ්‍යානුමෝදනා කර සිටිමි. සක්මණේනි කොයි ඉරියව්වක හිටියත් තමන් ජීවත් වෙන බවට හැම වෙලාවෙම ලකුණක් තියෙනවා. එහෙම නැත්නම් නිින්ද ගිල්ල නැති බවට ලකුණක් තියෙනවා. ක්ලාන්ත වෙලා නැති බවට සීමුර්ජා වෙලා නැති බවට ලකුණක් තියෙනවා. අන්නේ ලකුණේ ඉන්න තාක්කල් නිවනේ ඉන්නේ. ඒ තකොල ඉන්න තාක්කල් මං ඉරියව්වත් එක යාළු වෙලා ඉන්නේ. එහෙම නැත්නම් සතියේ ඉන්නේ කියලා ශක්මණෙන් අල්ලගත්තර කමන්නේ සමහරු එක පරියන්කෙන් අල්ලනවා සමහරු වෙන වෙන ඉරියව්වල අල්ලන කොයිදී හරි මම මම වෙමි කියලා එකක් තියෙනවානේ භවය කියලා එකක් මේ පැවතිනවා කියන එක අන්න ඒක කොහෙන් හරි අල්ලගන්න. කොයි වෙලාවෙ කොතෙන්ද අහුවේද දන්නේ නැහැ. ඒකත් එක්ක ඉන්න තාකල් කිසිම කෙලෙසයක් නැහැ. ඒකත් එක්ක ඉන්න තාකල් හිත වෙන කඩන්න කවුරක්වත් ඇත්තෙත් නැහැ. ඒ නිසා සක්මණේ දන්නව නම් අනායතේ තක්මන් වෙනවා වගේ කියලා. ඒ වාගෙම තේරෙයි වතුර බොනලයි මම වතුර බොනවයි කියලා. සමාන ලකුණක් තියෙනවා බත් කන වෙලාවේ බත් කන බව දැනගන්න. මූත්‍රා කන වෙලාවේ මූත්‍රා කන බව දැනගන්න. ඒ ඔක්කොම තියෙන සමාන ලකුණ ඒකට කියන පැවැත්ම වෙමි කියන එක භවයේ කියලා. ඕක යාලු කරගන්න පුළුවන් තරම් එතකොට තේරෙයි. ඒක කවදාකවත් අපි මතක් කරන්නේ අපි මේ ඒක තියබා වෙන දේවල් හොයන්න යාම තමයි තණ්හාව කියලා කියන්නේ. ඒ නිසා මේ සක්මණෙන් අඳුරගත්ත දේ හැම ඉරියව්වකම තියෙන බවටත් ඒකත් ඒ අඳුර ගන්න බවටත් ඒකත් එක්ක ජීවත් වෙන බවටත් උනන්දු වෙන්න එතකොට හොඳ යෝගාවචරයක් වෙනවා. ගෞරවනීය ස්වාමීන් වහන්ස ආශ්වාස ප්‍රශ්වාසයේ අරමුණින් අරමුණු කරමින් පරයන්ක භාවනාව ආරම්භීමි. මද වේලාවක් හොඳින් රළුව දැනුණද ආශ්වාසය හා ප්‍රශ්වාසය සාමාන්‍ය ලෙස අඩු මට්ටමකින් දැනෙන්නට පටන් ගත්තේය. එය දැන් නාස්පුඩු ඔස්සේ දැනෙනවා වෙනුවට ශරීරයේ ඇතුලේ හැකිලීමක් සහ දිගහැරීමක් ලෙස පෙනුනි. මෙතෙක්කල් මට ආනාපානය පෙනුනේ ඇස් ඉදිරිපිට හෝ බාහිරේනි. මේ වෙලාවේ ආශ්වාසය හා ප්‍රශ්වාසය යනු මා යයි මට හැඟී ගියේය. වවුලකු තටු ගසන්නාක්සේ දැනෙන මේ හැකිලෙන පිම්බෙන සංවේදනය මා බව දැනුනේය. මට වෙනත් ශරීරයක් ඇති බව තේරුනේ නැත. මේ භාවනාව නිවැරදිද? මේක තමයි කියන්නේ ආනාපාන කය. නැත්තම් ආශ්‍රව ප්‍රසවාස මුලුල්ල. ඒ නැත්තම් සබ්බ කාය පටිසංවේදී කියලා මේක හැම සෛලයක් පාසාම මේ විස්තරණ වෙන ගතිය, හැකිලෙන ගතිය තියෙනවා. ඉතින් කොයි වෙලාවෙ තේරෙයිද දන්නේ නැහැ. සක්මන් කරනත් ඕක තමයි තේරෙන්නේ. ඉඳ නිදාගෙන ඉන්නකොටත් ඕක තේ. ඉතින් කොතන කියලා මේක අල්ලගන්නට ඉස්සෙක්කන ඉතලකන තක්මනීදී අල්ලගත්තා වගේ. ඒක නාස්පුඩු වල තේරෙනවද? මුළු කයේම සිද්ධ වෙනවද? එහෙම නැත්නම් වින සද්ද ඇහෙනකොටත් මේක තියෙනවද? ආහනේ ඒ කලාව අල්ලගත්ත දවසේ තේරෙනවා මේ මැරිලා නැති බවට, නිින්න ගිහලා නැති බවට, ක්ලාන්ත වෙලා නැති බවට තියෙන ලකුණ කවදාකවත් අපි අතහැරලා යන්නේ. නමුත් අපි ඊට වඩා තුච්ච පාහර දේවල් වලට හිත යොදපු ගමන් මේක නෑ කියලා අපිට හිතෙනවා. ඉන්නේ නැති වෙලා නෙවෙයි. එනිසා මේ අනිත්‍ය දේවල් පැත්තක දාලා මේක පොඩ්ඩක් බලන්න පුරුදු වෙන්න. මේක manussත්ත්ව ප්‍රතිලාභය කියන්නේ ඕන ඕකට. ඕක තමයි ක්ෂණ සම්පත්තිය කියන්නේ. ඔය තමයි වර්තමානට එළඹ සිටිනවා කියන්නේ. ඔය තමයි සතිය කියලා කියන්නේ. ඒ නිසා හම්බ වෙච්ච දෙයක් නෑ. මෙතෙක් කල් සංගවිලා තිබුණ එකක් මතුවේ යන එකක් තියෙනවා. මේක දවස පුරාම පවත්වන්න පුළුවන් නම් හිතා ගන්න අමාරුයි. පුළුවන් නම් තමයි තේරෙයි. කුලේ හිටියත් පිළේ හිටියත් මේක කොතනක තිරි අල්ලගත්තොත් දිගට කරගෙන යන්න පුළුවන්. ඉතින් ඊට පස්සේ ඒකට අනුග්‍රහ කරන්න ඕනේ වැඩි වේලාවක් ඒක පවත්තන්න. ගරු ස්වාමින් වහන්ස මම පරයන්ක භාවනාවේදී ආනාපාන සතිය මෙනෙහි කළ අතර මේ වෙන විට හිඳගත් සැනින් හිත සමාධිමත් වෙයි. හිඳගත් සැනින් හිත සමාධිමත් වෙයි. ඒ තුල සියුම් චක්‍ර සමූහයක් දැකිය හැක. හැකි අතර අද වන විට ඒවා ඉතා සියුම්ව පවතී. විටක පැහැදිලි හිස් අවකාශයක් හමුවේ. මම ඒ දෙස බලා සිටි. සිටි විට සිටවිල්ලක් පැමිණේ. එය රාග, ద్వේෂ ලෙස හඳුනා ගතිමි. එවිට සැනකින් එය බැහැර වේ. පෑ දෙකකට ආසන්න කාලයක් ගත විය. මේ සිත දෙස බලා සිටින සිටිනවා ලෙස මට හැඟේ. ඉදිරි දියුණුවට උපදෙස් පතමි. ඔබ වහන්සේට දීර්ඝායුෂ වේවා. ඒ හිතවිලි වශයෙන් බලන චිත්තානුපස්සන වශයෙන් බලන රාග ద్వේෂ මොහයමයි වෙලාවක ආනපාන වශයෙන් පේන්නේ. තව වෙලාවක සද්දයක් වශයෙන් පේනවා. ඉතින් ඒ ඒ වෙලාවේ පේන හිතවිල්ලක් වශයෙන්ද සද්දයක් වශයෙන්ද කියලා කොයි එක වුණත් එකම ශක්ති ප්‍රභාවය තමයි මේ විවිධ හැඩතල වලට පෙන්වන්නේ. ඒ නිසා අරක හම්බුණා මේකට හොඳයි කියලා ගන්න එපා. ඔක්කොම ඇවිල්ලා තියෙන්නේ එකම දේ. නිසා භාවනා කරලා කරලා කරලා හිතවිලි ආවත් ආනපනෙ පෙන්වනවා. සද්ද ඇහුණත් ඔක්කොම මැටි අලංකාරය කොයි දේ හැදුවත් හදන්නේ මැට්ටේ. කවදා හෝ වළඳ දිහා බලනකොට මැට්ට බලන් ඉගෙන ගත්ත දවසේ තේරෙනවා මොන නම දුන්නත් එකම දේ මේකේ තියෙන. ඉතින් ඒක එනකන් මේක වශී කරන්න කියනවා. ඒක එනකන් මේක බහුලීගත කරන්න කියනවා. එකම ශක්ති ප්‍රභාවයක් මේකේ තියෙන්නේ. කවදා හරි මේ දෙයක් බවට පරිවර්තන වෙන නංනානම් තියන්න වස්තුවක් බවටපත් වෙන්නේ ඉස්සෙල්ලා ප්‍රകൃතිය බැලුවොත් ප්‍රාග්ගවදී බැලුවොත් නැත්නම් ප්‍රාථමික අවධිය බැලුවොත් දෙන්නේ අතර කිසිම වෙනසක් නැහැ. හරියට මේ ආනාපානියයි චිත්තවන භාවනාවයි අතර වෙනසක් නැහැ වගේ භාවනා කරත් නොකරත් දෙන්නේ අතර කිසිම වෙනසක් නැහැ. අර එක එක දෙන නංවනං වල තමයි මේ ಜಾති ભેද ආගම් ભેද ඔක්කොම තියෙන්නේ. ඒව අඩු කරනකම්ම ওই විදියට අඩියටම බස්සන්න ඕනේ. මූල ප්‍රභවයටම බස්සන්න ඕනේ. ඒ නිසා මේ එකකට වැඩි එකක් හොඳයි නරකයි කියලා බලන්නේ නැතුව සියල්ලම මතුවෙන්නේ එකම ප්‍රභවයෙන් කියලා ප්‍රභවයට යන්න උත්සාහ ගන්න. ඒක තමයි යෝනිසමංසකාරය කියලා කියන්නේ. අවසන් ප්‍රශ්නේ ස්වාමීන් වහන්සේ තෙරුවන් සරණයි. අති ගෞරවනීය ස්වාමින් වහන්සේ. සක්මන් භාවනාව විනාඩි 30ක් 40ක් පමණ සක්මන් කරන්නෙමි. පතුලට දැනෙන දේ පමණක් ගැන අවධානය යොමු කරන්නෙමි. එනම් යටිපතුලේ වැලි මලුව මත තබන විට දැනෙන අයුරු. සතිමත්ව සිටින බව දනිමි. පරයන්ක භාවනාව. පැය අවුරුදු එකහමාරක් පමණ ඔබ වහන්සේගෙන් කමඨහන්ගෙන භාවනා කරන යෝගිනියක් මේ. පරයන්කෙහි වාඩි වී මම දැන් මෙතන යනුවෙන් විනාඩි දෙක තුනක් මෙනෙහි කරන්නෙමි. හුස්ම රැල්ල ඉක්මනින් සංසිඳේ. දැනට මාහට ඇති ගැටලුව නම් භාවනා කරන විට හිස් මුදුනේ සහ ඒ යවට රවුමට තදවීමක් හා විටින් හා වටින් හිරවීමක් දැනේ. ඔළුවේ පිටුපසද හිරවීමක් ඇත. කන දෙපසේ තද වේදනාවක් ඇත. නලල දෙපසින් වේදනාවක් හා විදුලියක් යන්නාසේ දැනේ. මුළු ශරීරයේ පුරාම විදුලියක් යන්නාසේ ගැස්මක් ඇත. පපුව මැද විශාල ස්පන්දනයක් දැනේ. විටින් විට මාව ගස්සා ඉදිරියට විසි කරයි. සමහර අවස්ථාවලදී බෙල්ල කරටියෙන් ඉදිරියට නැවේ. මෙය නිින්දක් නොවන බව මට හැඟේ. සතිය පවතින බව තේරේ. භාවනාවේ දියුණුවට ඔබ වහන්සේගෙන් උපදෙස් පතමි. ඔබ වහන්සේට දීර්ඝායුෂ පතමි. තෙරුවන් සරණයි. ශරීරේ මොනම උපකරණයක් තියෙනවා නම් ඒකෙන් වදයක් විතරයි තියෙන්නේ. මොනම දෙයක් හරි ජීනව පේනවා නම් ඒකෙන් ඝර්ෂණයක්, දරතයක්, පරිලාහයක් වෙනච ඔක්කොම බාරගත්තාම ඉවරයි. මේ ඔක්කොම තියෙන බවට තියෙන්නේ ඒකෙන් අපිට ඝර්ෂණයක් දැනෙනවා දුකක් දැනෙනවා අසන්තුෂ්ත භාවයක් දැනෙනවා පරිලාහයක් දැනෙනවා දරතයක් දැනෙනවා අන්න එකට ප්‍රමෝදයක් ඇති කරන්න කියනවා යන්තම් ඔන්න සතිය පිහිටියා ඒ එන්නෙම සතිය පිහිටු වෙලාට විතරයි එහෙම නැත්නම් අපි අතීතේ අනාගතේ අරය ගැන මෙයා ගැන හිතනකොට මොකක්වත් නැහැ ඉතින් ඒ නිසා මේ පුත්තජනියත් කරන වැඩේ හරි ජොලි වැඩේ ඉතින් හිටියොත් මෙතන gedara කචලනේ ඒ නිසා කාගේ හරි ගෙදරකට ගිහලා නිකන් ඉන්නවා. කවුරු හරි ගැන කතා කර කර අතීතය ගැන හිත හිතා ඉන්නවා. මොකද මේක ආවොත් ඇතේ මොකා වෙසෙන්නේ ඇස මොකද කියන්නේ මොකද වෙන ඌගේ අනු අසින්නිය ඇසේ රෝග නැසෙන්නිය කණේ මොකා වෙසෙන්නිය කන් ඈයා වෙසෙන්නිය ඌගේ අනු අසින්නිය කණේ රෝග නැසෙන්නිය ඉසේ මොකා වෙසෙන්නිය ඉස උකුණා වෙසෙන්නිය ඌගේ අනු අසින්නිය ඉසේ රෝග නැසෙන්නේ බඩේ මොකා වෙසෙන්නේ බඩපණුවා වෙසෙන්නේ උගේ අනුවසින්නේ ඔය ඉන්න කට්ටියගේ අනුවසින් මෙතක නිවන් දකින්න බෑ ඕක බාර ගන්න ඉවරයි ඔය ලයිස් වල දාතයි 32ම ඕනේ දිනවනම් තියෙන හැම එකකෙම තියෙන කරදරයක් විතරයි ඒ නිසා නෝනා වුණත් එක විදියයි මණිකේ වුණත් එක විදියයි නෝනා වුණත් මණිකේ වුණත් අපිට වදේමයි එච්චරයි කයි ගෑනි ගත්තත් එකයි හොටු ගෑනි ගත්තත් එකයි ඕනම උපකරණයක් තියෙනවා කියලා තියෙනවා නම් ඒක තියෙන්නේ කරදරයක් තමයි. ඉති උපකරණ වැඩියෙන් ඕනේ නම් කරදර වැඩියෙන් ඕනේ. එනිසා මේ ටික බාහිර ගන්න මොකක්වත් කේන්ද්‍රය ගන්න එපා. කාට කේන්ද්‍රය ගන්න අනික ඉන්නේ ඒ වගේම දෙතිස් කුණ පැයක්. ඒ මනස අපිට මොනව කරන්නේ? ඒක බාහිර ගන්නකම් අපි චෝදන ලැයිස්තු ලියනවා, බෙහෙත් බොනවා, මානසික රෝග කියනවා, ඉතින් මානසික රෝග වෙදකම් කරන්නේත් ඒ වගේම විශ්සෙක්. වෙදක වෙද්දු කියලා ඉන්නේත් ඒ જાතිම පිස්සෝ එක එකටවත් ඔය 30 කින් අඩු නැහැ. ඉතින් ඒ නිසා මේක බාර ගන්නකම් මොන විකාරයක්ද? දැන් 20ක් ප්‍රශ්න කිව්වනේ. 21ක් කියන්න බෑනේ. ඔච්චරම තමයි කියන්නේ මේ පැමිණිච්ච දුක පැනිරහ කර ගන්න දන්නේ නැත්නම් අපි ඒකෙන් කතන්දර ගොතමු. කවදා හෝ මේක තියෙන සතිය තියෙන නිසා මේක ප්‍රමෝදයක් කරගන්න අන්න බුදුහාමුදුරුත් එක්ක ඉන්නේ. සදා සනීපේ ජීවත් වෙන්න පුළුවන්. තමදාම ප්‍රීතිය. මොකද හැම වෙලාවෙම මේ පවුරු ගෑවෙනවනේ. පීරි ගෑවෙනවනේ. ඝර්ෂණේ දැනෙනවනේ. දරතේ දැනෙනවනේ. පරිලාහය දැනෙනවනේ. දුක දැනෙනවනේ. ඔච්චර තමයි දිනවන කියන්නේ. මේකට හිතනවා මේක නැතුව වෙනමම නිවනක් හම්බෙයි කියලා. ඒ නිසා ඊගාවාත්මයක් හමුණත් ඕකමයි හම්බ වෙන්නේ. අන්තික දැන් බිසවුන්නාන්ත කෙනෙක් කියලා හිටියයි කියනකොට නිකන් ගෑණියක් වෙනවා නේද? ඒත් ඔච්චරම තමයි. රජ වුණයි කියලා කියන්නකො. ඔච්චරම තමයි. ඕක නැති කරන්න බෑ. ඕක ඕක දැනුණට කතා නොකර ඉන්න පුරුදු වෙන්න. මුවින් නොබැනී ඉන්න පුරුදු වෙන්න. අනේ බුදු ආමතුරු මේක සතුටක් කරගන්න ගිහින් මේකට කිව්වා මේ දුක තමයි මේ. හැබැයි බුදුරජාණන් දුන්න නම ආර්ය දුක්ඛ සත්‍ය කියලා මේකට කියනවා. ඒකට ආර්ය භාවයටපත් වෙලා සත්‍යක් බවටපත් වෙනකොට මේක උපරිම සැපයක් බවටපත් වෙනවා. පිළිගන්නකම් ප්‍රශ්න ලියනවා. මගෙත් මොඩකමට මම උත්තර දෙනවා. හැබැයි ජොලියක් තියෙනවා පොඩි. මොකද අපි අපි අපි අපි දැන් කතා කරන එළඹිච්ච දේ කතා කරනවා. මේන් එපිට වෙන මොනම ක්‍රමයක් නැහැ. මේ කාට හරි කියන්න තරම් බැගෑ වෙන්න එපා. මේ කියන්න තරම් දාස වෙන්න එපා. කියන්න තරම් හිත පිරිහලා ගන්න එපා. මේ කාගෙන ඉන්න පුළුවන්ද කියලා බලන්න කාගෙන ඉන්නවනේ යන්නේ එකයි තියෙන්නේ. ඒතර දෙයියොත් බයයි, බ්‍රහ්මියොත් බයයි, මොකක් බයයි? මොකද මේ මිනිසා කියන්නේ නේ කාටවත් මොනවද? ඒ නිසා බ්‍රහ්මන් සාමුද්‍රයෙන් ඇහුවලු මේ කොහොමද ස්වාමීන් වහන්සේ කවුරු රහත් වෙච්ච බව දැනගන්නේ කියලා. ප්‍රශ්න අහන්නේ කියලා ඉදා. මොකයි මොකා අහලා මොකාට උත්තර දෙන්න කෝකටද තියෙන අතිරේක බලයක්? ඔක්කොම ඉන්නේ එකම කකවලේ එකම ඉන්න අසුචි පණු. අරක මේකට වැඩිය හොඳයි කියනවා නම් රජ්ජුරු හොඳයි කියනවා රට වැඩියට වැඩිය ඊට වැඩිය විකාරයක් ඇත්තේ නැහැ. වේදා හොඳයි කියනවනම් ලෙඩාට වැඩිය විකාරයක් ඊට වැඩිය ඇත්තේ නැහැ. ගුරාට වැඩිය ලුක්ෂිසියට වැඩිය ගුරා හොඳයි කියනවනම් විකාරයි. ඒකයි බුදුරජාණන් මේ සබ්‍රක්‍මචාරී කියන නම දැම්මේ. උඹයි මයි දෙන්නම එකයි. උඹලේ මොන නම මට දාලා දුන්නත් අපි එකට භාවනා කරන කට්ටිය අපි මේ එක සිගරට් එක දෙකට කඩාන බොනේ කට්ටිය වෙන මොකක්වත් නෑ ඔගේ. කවුරු හරි කියන නෑ ඔබ වහන්සේ ගුරු දේවයන් උත්තමයන් වහන්සේ කියනකොට දන්නවා පිස්සු හොඳ එක කියලා. ඉතින් මම ප්‍රශ්න කිවිසක් කියවනේ. තේරුවන් සර්ණයි ස්වාමීන් වහන්සේ. මමටත් කියන්න තියෙන එච්චරම තමයි. ඉතින් අපිට තියෙන පැයක විතර කාලයක් දෙවට දක්මන් කරන්නේ දුවට එළ පැයක් විතර අපි වාඩි වෙමු. වාඩි වෙලා ඉතික ඔක්කොම විද්දාගෙන සතුටින් හිටියානම් ප්‍රමෝදයක් පහල කරගත්තානම් ආයෙවෙන දවසේ වටිනවා වැඩි. ඒ නිසා අපි මෙතනින් ධර්ම සාකච්ඡාව නතර කරනවා සම්බන්ධ වෙච්ච සියලු දෙනාටම තෙරුවන් සරණයි.